නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හොඳයි මේ ඉදිරි පාන්දර අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව තුළින් පංචශීලයේ සමාදි වෙන්නේ කොහොමද කියන එක. අපේ මෛත්‍රී භාවනාව තුළින් සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා කියන ඒ පාඩය සාකච්ඡා කරනකොට නැවත නැවත සත්‍යාවනාවටපත් කරනකොට මේ පුංචි වාක්‍ය මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල පවතිනා වූ චෛතසිකේ සීලය බවට පත් වෙන්නේ කොහොමද? ඒක තුලින් අපි කොහොමද සිල් සමාදන් වෙන්නේ කියන එක පිළිබඳව තමයි අද උදෑසන අපගේ අවධානම යොමු කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා මේ ලෝකේ සීලය නැතුව මේ කියන ලෝකෝත්තර ගමන යන්න බෑ. තථාගතයන් වහන්සේ මේ ලෝක සත්‍යයට නිර්වාණ දේශනා කරනසේක ඒ නිර්වාණ පණිවිඩය යම්කිසි විඥානයක් සාක්ෂාත් කරන්ට නම් උන්වහන්සේගේ දේශනාවට අනුව සසර දුකෙන් නිවී සැනසීම ලබන්නට නම් එයා මේ ලෝකේ සීලයක් සමාදි වෙන්න ඕනේ. මේ සිත නිවන්නට භාවනා කිරීමට භාවනා වෙන්නේ සීලය සමාධි වුණොත් විතරයි. එනම් මේ සීලය කියලා කියන්නේ යහපත් චර්යාව. එහෙම නැත්නම් තවත් වචනයකින් කියනවා නම් මේ කයට පවත්වීම පැවැත්වීම සඳහා දෙනු ලබන විනය. සීලය කියලා කියන්නේ පැවැත්ම. විනය කියලා කියන්නේ පැවැත්ම. එහෙනම් අපි කොහොමද මේ භාවනාව තුළින් සීලයක් සමාදි වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව බලනකොට අපට පේනවා මේ භාවනා යෝගියා සියලු සත්වයෝ ලෝසුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා කියනකොට එයා මේ ලෝක සත්‍යය වෙනුවෙන් විශේෂ කාර්යයක් ඉටු කරන බව අපි දැනගෙන හිටියා අපි මේ මෛත්‍රී භාවනාව විතරයි කරන්නේ කියලා. අපි දැනගෙන හිටියා අපි මේ द्वේෂය කියන ධර්මතාවය නැති කරන්නට පුණුවක් ලබනවායි කියලා. නෑ. ඒ මේකක් තියෙනවා. නමුත් ඊට ආත්පසින් වෙනත් ගැඹුරු දෙයක් මේක තුල අන්තර්ගත වෙලා තියෙනවා. මේ ලෝක සත්‍යයට පංචශීලයේ සමාදි වෙන්න කියලා කිව්වොත් එහෙම ලෝක සත්‍යය සමාදි වෙන්නේ නැහැ. ඒතු එයා විවිධ ආගම් වලට බැඳිලා විවිධ ಜಾති වල බැඳිලා මේක අපේ ආගම මේක අපේ ජාතිය මේක අපේ රට කියලා ඒ මිනිස්යා තුළ নানা ප්‍රකාර ප්‍රශ්න ගැටලු පවතිනවා නමුත් මේ පෘථිවි තරලය තුල මිනිසත් බව ලබන සෑම දරුවෙක්ම උත්පත්තියෙන් මේ බුද්ධ ශාසනය ඉපදුනොත් එයා බෞද්ධයෙක් කියන එක පිළිබඳ අවබෝධය එයාට නැහැ. තුන් ලෝකාග්‍රෝ තථාගතයන් වහන්සේ මේ මාපොළොව මත සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට මේ මාපොළවේ අයිතිය ස්වභාව ධර්මය විසින් උන්වහන්සේට පැවරිලා ඉවරයි. මේ මාපොළවේ සෑම රටකම ඉපදෙන සෑම ජීවියෙක්ම මේ සම්බුද්ධ ශාසනය ඉපදීම ලබන නිසා ඒ සෑම දෙනා මේ සම්බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකෙක් වශයෙන් භාග්‍යතුන් වහන්සේගේ දායකෙක් වශයෙන් තමයි උත්පත්තිය ලබන්නේ. නමුත් අපේ අවාසනාවට ඒ කාලේ ඉඳලා භාග්‍යතුන් වහන්සේ ජීවමානව පවතින කාලේ ඉඳලාම ගොඩාක් নানা ප්‍රකාර ආගම් ભેද විවිධාකාර ප්‍රශ්න ගැටලු තිබුණ නිසා අද ඒගොල්ල මේ බුදුදහම පිළිගන්න කැමති නෑ. මේ වගේ தত্ত্বයන් මත මේ මෛත්‍රී භාවනා වඩන මේ භාවනා යෝගියා එහෙම නැත්නම් මේ මෛත්‍රී භාවනාව මේ ලෝකයාට දුන්නාම ඒගොල්ලෝ නොදැනුවත්වම සිල් සමාදන් වෙලා බෞද්ධයෝ බවට පත් වෙනවා. එහෙනම් අපි මේ මෛත්‍රී භාවනාව කරනකොට සියලු සත්වය සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා කියනකොට මේ වාක්‍ය අපි තුල සීලයක් බවට පත් වෙන ධර්මතාවය ඒ විද්‍යාව අපි දැනගන්න ඕනේ. පංචශීලයේ තුල පළවෙනි ශික්ෂාපදයේ තමයි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. එහෙනම් අපි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කෙනෙකුට දුන්නොත් ඒක ප්‍රශ්නයක්. එයා අහනවා මේක මං ඇයි රකින්නේ? ඕගොල්ලෝ මාව වෙනස් කරන්න හදනවා. කියලා එයාට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි අපි කියනවා මේ ලෝකේ ඉන්න පුරා කුඹියාගේ ඉඳලා මිනිසයා දක්වා සිටින කිසිම ජීවියෙකුට හිංසා පීඩා නොකර ජීවත් වෙන්න ඕනේ. ලෝක සත්‍යයට පින්සාවක් දෙනකොට එයාට රිදෙනවා. එයාට වේදනාවක් ඇති වෙනවා. මට රිදුන බව එයා දැනගන්නවා. ඒ දැනගත්ත චෛතසිකය මේ විශ්වයට එකතු වෙනවා. ඒ තරංගයට ගමන් කිරීමේ වේගයක් තියෙනවා. ඒ වේගයට අනුව මේ භ්‍රමණය වෙන පෘථිවියේ තරලේ වටා මේක ගමන් කරලා නවතින කාලයක් තියෙනවා. නැවතුනාම විශ්ව තරලයේ තියෙන කම්පණයට නැවත ඒක තල්ලු කරනවා ආපස්සට මේක ගමන් කරලා අර ඇතිවෙච්ච වේදනාවට අයිති ඉමිකාරයට මේක පරිසම් දෙනවා ඒකට කියනවා කර්මය පරිසම් දුන්නයි කියලා එහෙනම් මේ සත්‍යතාවයේ තේරුම් ගන්නකොට මේ ලෝකේ ඉන්න සෑම කෙනාම කැමති වෙනවා Taman සන්තෝෂෙන් ජීවත් වෙන්න අද ලෝකයේ නිවන පිණිස බණ භාවනා කරන නිවන පිණිස පුද පූජා පවත්වන නිවන පිණිස තථාගතයන් වහන්සේගේ සරණ යන පින්වතුන් ගොඩාක් අඩුයි. ඒකට හේතුව තමයි අසකන දිවනාසය සමසිත කියන ආයතන අය පිනව ගන්න ඒ ආයතන අයට ගෝචර වෙන නාම රූප පංචකාම ධර්මයන් වලට තියෙන ආසාව ඇලුම්භාවය නිසා ඒ පින්වතුන් බලන්නේ මේක පිනවන්ට අවස්ථාවක් ලැබෙනවද? මේක පිනවන අවස්ථාවට උදා කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අවධානම වැඩි නිසා ඒ පින්වතුන් සෑම මොහොතක් තුළම පැවැත්ම ගැන කල්පනා කරනවා මිස ඒගොල්ලෝ නිවීම ගැන කල්පනා කරන්නේ එහෙනම් නිවීම ගැන කල්පනා කරන්නේ ලක්ෂයකට එක්කෙනෙක් විතරයි අත්හැරීම පිළිබඳව සාකච්ඡා කරන්නේ ලක්ෂයකින් එක්කෙනෙක් විතර හේතුව අත්හරිනවා කියලා කියන එක අපට විශාල දුකක්. ඇයි ඒ අල්ලාගත් හැම දෙයක්ම ඉබේ ඇල්ලිච්ච ඒවා නෙමෙයි. අවුරුදු ගණන් අම්බ කරලා මාන්සි වෙලා දුක් විඳලා දෙමව්පියන්ගේ දේපල නඩු කියලා හිමිකම් ලබාගත් දේවල් නිකන් දෙනවා කියන එක අපේ ඇඟෙන් කටක් ගලවනවා වාගේ. අවුරුදු 50කට ජීවත් වෙලා දුක් විඳලා රාදවල් දෙකේ මාංශයලා හදපු ගෙයක් කවුරුරි කෙනෙක් දන් දෙනවද කියලා ඇහුවාම එයාගේ ජීවිතය පුදන්න කැමති. නමුත් ඒ ගේ පුදන්න කැමති නෑ. හේතුව ඒක එච්චර දුකක් එයාට. එහෙනම් මේ පාණාතිපාතා වේරමණී සිකාපදං සමාදියාමි කියන මේ සිකපදය අපේ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා කියන මේ ගාථාව තුලින් අපි සජ්ජායනා කරනකොට දැන් ඒ භාවනා යෝගියාට සිද්ධ වෙනවා සුවපත් භාවයේ දෙන්න නිදුක් භාවයේ දෙන්න නිරෝගී භාවයේ දෙන්න එනම් මේ කාරණා තුන දුන්නොත් ඒ දෙන කෙනාට කිසිම ඉන්සාවක් කරන්න බෑ කිසිම පීඩාවක් කරන්න බෑ එහෙනම් අපි යම්කිසි පින්වතෙකුට සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරනවා නම් එයාගේ කෙස් ගාකටවත් අපට පුළුවන් කමක් නැහැ වේදනාවක් පීඩාවක් හිංසාවක් කරන්න අන්න බලන්න පාණාතිපාතා වේරමණී සිකාපදං සමාදියාමි කියන සීලය අපි නොදැනුවත්වම සමාදි වෙනවා එනම් මේ ලෝකේ ප්‍රාණඝාතේ නවත්තන්නට ප්‍රාණඝාතයට විනයක් ව්‍යවස්ථාව පනවන එක නෙමෙයි කළ යුත්තේ. මේ ලෝක සත්‍යයට මෛත්‍රී භාවනාව පුරුදු කළ යුතුයි. මෛත්‍රිය වඩන කිසිම කෙනෙකුට මිනිස් ඝාතනය කරන්න බෑ. කිසිම කෙනෙකුට විනාශ කිරීමේ අරමුණක් ඇති කරන්න බෑ. මේ ලෝකයේ කිසිම සත්වෙක් මරණයටපත් වෙන්නේ නැහැ. හේතුව මෛත්‍රී භාවනාවට ඒතරම් බලයක් තියෙනවා ලෝක සත්‍යයේ ප්‍රාණ බේර ගන්න එහෙම නැත්නම් ආරක්ෂාවටපත් කරන්න. එහෙනම් මේ මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියා තේරුම් ගන්නවා මම ඒ කාලේ ගොඩාක් දුස්සීල වෙලා කරවල කෑල්ලක් නැතුව මට කැම කන්න බෑ. මාළු කූරියෙක් මස් කෑල්ලක් දැක්කාම කටේ කෙලවුනනවා. ඒ තරම් මම ඒවට ආසයි. අනුන්ගේ මස් මාංශ වලට. නමුත් මම භාවනා යෝගීව සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ මේ ලෝක සත්වයාට ප්‍රාර්ථනා කරන්නට පටන් ගත්තාට පස්සේ දැන් මට එකක් තේරෙනවා කිසිම කුරා කෝඹයකට මට හිංසා කරගන්න බෑ මාළු කැල්ලක් මස් කැල්ලක් දකින්නකොට කලට කටට කෙලෙන්නේ මගේ මුළු කයම වෙවුලනවා කම්පණයටපත් වෙනවා මේ ලෝකයේ අම්මෙක් කියලා තාත්තෙක් කියලා ඉපදිච්ච කෙනෙක් නැත්තම් අනේ මගේ අම්මා නේද මේ ආහාර වෙලා තියෙන්නේ. මගේ තාත්තා නේද මේ මාළුවෙක් කියලා මේ ඉපදිලා මේ මරණයටපත් වෙලා තියෙන්නේ. එහෙනම් මේ ලෝකයේ පුරා කුඹියාගේ ඉඳලාම පෙර භවයේ දෙමව්පියෝ ඥාතියෝ මිත්‍රයෝ දූදරුවෝ කියලා තථාගතයන් වහන්සේ දේශනාවේ සඳහන් කරන එකයි මෙනෙහි වෙන්නේ. එහෙනම් මේ ලෝකයේ කිසිම සත්වයකට හිංසා කරන්නට එයාට පුළුවන් කමක් නැහැ. එහෙනම් කරවල කෑල්ලා කටට තියලා අපනකොට යට ලුණු රස දැනෙන්නේ මුළු ඇඟේම රෝම ටික කෙලින් එනවා. අනේ මං මගේ අම්මා තාත්තගේ මස් නේද මේ ආහාරයට ගත්තේ කියලා. එහෙනම් බලන්න මේ ලෝකයේ මිනිස්සෙක් අවිහිංසාවාදී වෙන්න නම් එයා ගොඩාක් අහිංසක චරිතයක් වෙන්න නම් කිසිම පුරා කෝම්බියකට මధుරයකට ආනියක් නොකරන මානසිකත්වයේ අදන්ට නම් එයාව භාග්‍යතුන් වහන්සේගේ සරණ යවන්න නම් මෛත්‍රී භාවනාව එයාට පුරුදු කළ යුතුයි. එහෙනම් මේ ලෝකයේ කිසිම සත්වයක අපේ මැරෙන්නේ නැත්නම් සත්වෙකුගේ සිතට කයට දුකක් ලැබෙන්නේ නැත්නම් ඒකාන්ත වශයෙන්ම අපි පාණාතිපාතා වේරමණී සිකාපදය සමාදි වෙලා ඉවරයි. එහෙනම් නැවත සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් මේ භාවනාව වඩනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේ ලෝකේ කිසිම කෙනෙකුගේ වස්තුවක් මට හොරකම් කරන්න බෑ කිසිම කෙනෙකුගේ දරුවෙක් පෑරගෙන යන්න බෑ කිසිම කෙනෙකුගේ ඉඩමෙන් gediyak කඩන්න බෑ කාගේවත් ඉඩමට මට පය තියන්න බෑ මොකද හේතුව මම මේ ලෝකයේ සියලු සත්වයන්ගේ සුවපත් භාවය, නිදුක් භාවය, නිරෝගී භාවය පතනවා නම් මට හොරකම් කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි මම අනුන්ගේ වත්තෙන් යමක් කඩාගත්තා මේ මිනිස්සයා දුක් වෙනවා මගේ ගයේ ගෙඩි කඩාගෙන ගින් කියලා. එහෙනම් මම නිදුක්භාවයේ ප්‍රාර්ථනා කරනවා නම් මං කොහොමද මේ මිනිස්සයාට දුක දෙන්නේ කියලා කල්පනා කරනවා. මිනිස්සෙගේ ලොකුම සම්පත තමයි දරු සම්පත. දරුවෙක් පැරගන්ගෙන ගියාම ඒ මිනිස්යාගේ ජීවිත කාලෙටම ඒක අමතක කරන්න බෑ, ඉත හදාගන්න බෑ. මෙච්චර අවුරුදු 20ක් 25ක් අදාගත්ත මගේ දරුවා රවට්ටගෙන පැරගෙන ගියා. ඒ වැරද මේ ලෝකේ කවදාවත් යවිසින් කරන්නේ නෑ. මිනිසෙකුගේ කිසිම දෙයක් ගන්න හිතෙන්නේ නැහැ. මෙයා කොච්චර මාන්සි වෙන්නද මේක අම්බ කරන්න. උපයා ගන්න. එහෙනම් මේක අරගෙන එයාගේ මානසිකට දුකක් දෙන්න බෑ. එයාගේ මනසට වේදනාවක් ඇති කරන්න බෑ. මම කවදාවත් දුකක් ඇති කරන්නේ වේදනාවක් ඇති කරන්නේ කියන තීරණය මත ස්ථීරව ඉන්නකොට එයා මේ ලෝකයේ ගොඩාක් අන්ත අසරණ සරණාගතයෙක් වෙනවා. එයාට පුළුවන් කමක් නැහැ මේ ලෝකෙන් අබහැටයක්වත් තොරකම් කරන්න. අදින්නා දාණය වේරමණීය සික්ඛාපදය එයා තුල පරිපූර්ණත්වයටපත් වෙනවා. එනා මෛත්‍රී භාවනා වඩන මා භාවනා යෝගියා මේ ලෝකේ හැමදාම සොරෙක් කියන ඒ මට්ටම නැති කරනවා. ඒ කියන්නේ සොරකම මේ මා පොළවෙන් අයින් කරනවා. එහෙනම් අපි ළඟ යම් යම් දේවල් දැක්කාම අනේ මේ ඇඳුම ලස්සනයි, මේ සෙරප්පු දෙක ලස්සනයි, මේ දුරකතනේ ලස්සනයි මේ වගේ එකක් ගන්න ඕනේ කියන ඒ මසුරුකම ඒ අදින්නා දාන පිළිබඳ සිටිවිලි අපි තුල ඇති වෙනවා නම් අපිට තියෙන ප්‍රතිකාරය තමයි මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම. එහෙනම් මෛත්‍රී භාවනා ප්‍රගුණ කරන කෙනෙකුට මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ වස්තුවක් හිමි කර ගන්නට අයිති කර ගන්නට පැහැර ගන්නට බෑ හේතුව එයාගේ සිතට දුකක් ලැබෙනවා නිදුක්භාවයේ පතලා නිදුක්භාවයේ සත්‍යයනා කරමින් පුරුදු කරන කෙනෙකුට මේ ලෝකයේ කිසිම කෙනෙකුට දුක් දෙන්න බෑ එතකොටයි එයා අදින්නාදානෙ රකින්නේ බලන්න නැවත මේ භාවනා යෝගියා තේරුම් ගන්නවා මම සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පතනකොට මම කොහමද කාමයේ වර්ධවා ඇසිරෙන්නේ එතකොට සුවපත්භාවයේ නැතුව යනවා නිදුක්භාවයේ නැතුව යනවා නිරෝගීභාවයේ නැතුව යනවා හේතුව මම මනසින් ලෙඩ වෙනවා මම කායිකව ලෙඩ වෙනවා මේ සමාජයේ නිඳාවටපත් වෙනවා මාගේ දෙමව්පිය ඉදිරියේ පිළිකුලටපත් වෙනවා මාගේ දරුවෝ ඉදිරියේ අවතක්සේරුවටපත් වෙනවා අනාගතේ මං අසරණ වෙනවා අන්න මේ කාරණා ටික තේරුම් ගන්න පුළුවන් නම් කවදාවත් කාමයේ වර්ධවා ඇසිරෙන්නේ නැහැ කාමයේ කියලා කියන්නේ පින්වත්නි මේ කයට මේ බබයක් විතර උස තින කයට සාපේක්ෂ ධර්මයක් නෙමෙයි. අපි කාමයේ කියලා ඉතාලන් ඉන්නේ එක කාරණාවක් පිළිබඳව මේ ලෝකේ කාමයන් අයක් පවතිනවා. ඇස් දෙකෙන් ලස්සන දේවල් නරඹනවා නම් ඇස් දෙකෙන් ගොඩාක් ලස්සන දේවල් නරඹන්නට ඡන්දයක් පවතිනවා නම් ඒකට කියන කාම ඡන්දය. එහෙනම් මේ චක්කුව තුලින් අපට වින්දනයක් ලබන්න පුළුවන් ලස්සන කාමය. කන් දෙකෙන් අපට වින්දනයක් ලබන්න පුළුවන් ඒකට කියන ශ්‍රෝත කාමය. ඒ කියන්නේ මීරි කටහඬවල් වලට මත් වෙලා ඕමම ඉන්නවා. පැය ගණන් ශ්‍රවණය කරනවා සමහර සින්දු තිබුණාම අපේ ගෙවල් වල වැඩ රාජකාරී අතපසු වෙනවා හේතුව ඒක ශ්‍රවණය කරන්න එච්චර කැමති එහෙනම් අපි කැමති දේවල් ආගන්න ගොඩාක් මීරි දේවල් ශ්‍රවණය කිරීම තුළින් ශබ්දකාමෙන් අපි පිනෙනවා පිනවනවා ඒ වගේ තමයි ගොඩාක් සුවඳවත් සුවඳ විලවුන් වලට සුවඳ જાති වලට අපි කැමති වෙනකොට මේ ගන්ධකාමයෙන් අපි පිනවනවා අපේ කය. ඒ වගේ තමයි ගොඩාක් රසවත් ආහාර පාන අපේ දිවට දෙනකොට අන්න බලන්න රසකාමයෙන් පිනවන විදිය. අපේ දරුව වඩා ගන්න අපි කැමති මුණුබුරෝ මුණුබිරියලා වඩා ගන්න කැමති අපේ සහෝදරයා වඩා ගන්න කැමති අපේ ගෙදර ගොඩාක් ආදරෙන් අදන බලු පැටිය වඩා ගන්න කැමති මොකද්ද මේක තුලින් කියන්නා වූ ධර්මතාවය කියලා කිව්වම ස්පර්ශ කාමයේ විඳින්න කැමති දකින්නකොට ඉන්න බෑ ඇඟ වෙවුලනවා වඩා ගන්න ඕනේ මේ ස්පර්ශ කාමයට තියෙන ආසාවය එතන පෙන්වන්නේ ඒ වගේ තමයි අපිට කැමති දේවල් ලෝභ දේශ මෝහ වලින් කල්පනා කරන්නේ අපිට ඊතන ඊතන විදියට අපේ සිතවිලිත් එක්ක අපි ගනුදෙනු කරන්නට කැමති නම් එයා මනෝ සංචේත කාමයෙන් මත් වෙලා එයා නිවැරදි ආර්ය මාර්ගයේ දේවල් නෙමෙයි කල්පනා කරන්නේ මාන්නයෙන් ආංකාරයෙන් උඩඟෙන් එයාට කැමති දේ කල්පනා කරනවා නම් එයා මනෝ සංචේත කාමයෙන් මත් වෙලා බලන්න ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයෙම කාමයේ වර්ධවා ඇසිරෙන්න පුළුවන්. එහෙනම් අපි මේ කයට විතරක් සාපේක්ෂ ධර්මයක් කියලා කිව්වොත් පොඩි ළමයි ඔක්කොම මේ ශික්ෂාපදයේ සමාදි වෙලා ඒගොල්ලෝ සසරෙන් එතර වෙන්න එපාය නෑ. ඒගොල්ලෝ ළඟ තියෙනවා රසවත් දේවල් වලට කැමති ලස්සන දේවල් ඉල්ලලා කෑ ගන්නවා අඬනවා එහෙනම් ඒගොල්ලෝ මේ ඇස කියන කාමය ලස්සන අලංකාර කාමයේ පිනවනවා. එනම් මේ ලෝකයේ මේ සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පතන මේ භාවනා යෝගියාට තේරෙනවා මම මේවා පිනවන්න ගියාම කවුරුරි කෙනෙක් සන්තෝෂය අයිනි කරගන්නවා. ඒ කියන්නේ එයා දුකටපත් වෙනවා. එයාගේ සුවපත් භාවය නැති වෙනවා. මම මේ විඳින්න යන නිසා මේ කාමයේ කැමැත්ත නිසා ඡන්දය නිසා එයාගේ ඒ සුවපත් භාවය නිදුක් භාවය නිරෝගී භාවය නැතු එකෙන් එයා මානසිකව ලෙඩ වෙනවා එහෙනම් මේ ධර්මතාවය දැනගත්තාම එයාව මානසිකව අසනීප කරලා බෑ එයාව දුකටපත් කරලා බෑ එයාගේ සුවපත්භාවය විනාශ කරලා බෑ කියන මේ කාරණා තුන එයාට ප්‍රත්‍යක්ෂ වෙනකොට එයා මේ ලෝකේ කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සිකාපදය සමාදි වෙනවා. අන්න බලන්න මේ මෛත්‍රී භාවනාව තුළින් තුන්වෙනි ශික්ෂාපදය නොදැනුවත්වම සමාදි වෙන ඇති. නැවත මේ භාවනා යෝගියා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනකොට එයාට තේරෙනවා මම යම්කිසි කෙනෙකුට බොරුවක් කිව්වොත් අසත්‍ය ප්‍රකාශයක් කරුවොත් ඒකාන්ත වශයෙන්ම ඒක බොරුවක් නිසා කෙනෙකුගේ ඉතරි දෙනවා කෙනෙකුගේ සුවපත් භාවය නැති වෙනවා අනේ සිදුවෙච්ච දේ මේක අර මිනිස්සයා කියලා තියන්නේ මේක බලන්න කොච්චර අසත්‍ය දෙයක් කියලාද දැන් එයා මනසින් ලෙඩ වෙනවා. ඇයි එයා තුළ වෛරය අට ගන්නවා, ක්‍රෝධය අට ගන්නවා, පලිගැනීම අට ගන්නවා. දැන් එයා උම්මත්තකයි, එයා මානසික ලෙඩෙක්. මානසික රෝලෙන් ප්‍රතිකාර ලබන ලෙඩෙක් කලා අපි. එයාව රෝග තුරටපත් කළා. එයා රෝගියෙක් වුණා. එයා දුකටපත් වෙලා එහෙනම් මේ වාගේ මට්ටම් Tamange වචන වලින් ඇති වෙන නිසා එයා මේ වචන වලින් පුළුවන් තරම් පරිස්සම් වෙනවා සර වචන කිව්වාම මිනිස්සෙගේ ඉතරි දෙනවා ඉස් වචන කිව්වා මේ මිනිස්යන්ගේ කාලය නැති වෙනවා ඒ මිනිසුන්ට ඒක ඉසර දෙයක් ඒගොල්ලෝ දුකටපත් වෙනවා අපි එපා කරනවා අමනාපකම් ඇති කරගන්නවා. ඒ වගේ තමයි අනවශ්‍ය ඕපදූප කතා කළාම ඒක තුළින් එයාගේ කාලය මිඩංගු වෙලා එයාගේ ඔළුවට নানা ප්‍රකාර විස බීජ ඇති වෙලා එයා নানা ප්‍රකාර ප්‍රශ්න වලට පැටලෙනවා. එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ලෝකයේ කිසිම කෙනෙකුට මම හිංසාවක් පීඩාවක් නොකර ඉන්න මේ මෛත්‍රී භාවනාව තුළින් සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය පරිපූර්ණ කරන්න මම දුකට හේතු වෙන ඉස් වචන පරුස වචන බොරු වචන මේවා නොකිය යුතුයි එහෙනම් එයා නොදැනුවත්කමම මිනිසෙකුගේ සිතට දුක් නෙදෙන්නේ නැතුව එයාව මානසිකව ලෙඩ කරන්නේ නැතුව එයාගේ සුවපත්භාවය නැතිවෙන්න තින අවස්ථාවන් බේරා ගන්නට එයා මේ වචනය පරිසම් කරලා කායිකව ගොඩාක් සීලයෙන් ඇසිරෙනවා. මොකද්ද දැන් එයා කරලා තින්නේ මෛත්‍රී භාවනාව අරියට ප්‍රගුණ කරලා තිනවා හැබැයි ප්‍රගුණ වෙලා තින්නේ මුසාවාදා වේරමණී සිකාපදං සමාදියාමි එහෙනම් අපේ ජීවිතය තුළ මේ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම තුළින් අපේ පරම සත්‍යයට සමවදිනවා සත්‍යවාදී වෙනවා. එහෙනම් අපි සත්‍යවාදී වෙනකොට හැමදාම අපට සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරන්නට ඒ වාසනාව උදා වෙනවා. අපගේ කටහඬ ගොඩාක් ලස්සන වෙනවා. අපගේ වචනවල මිනිසුන්ට මීරිභාවයක් දැනෙනවා. අපේ අදහස් මිනිසුන්ට හරි සුවඳයි. එනම් මේ ditthadhamma වේදනීය කර්මය අපි මෛත්‍රී භාවනාව තුළින් මුසාවාදා වේරමණී සිකාපදං සමාදියාමි කියන සිකපදයේ රකින්නකොට ඒ සිකපදයේ රැකීමේ සීලයේ ආනිසංස තමයි මේ කටපිලිබඳව මේ කාරණා පාලවීම ඒ වගේම සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ විනාඩි 15ක් 20ක් පැය භාගයක් කරන එකක් නෙමෙයි ජීවිත කාලෙම කරන්න ඕනේ. අපි සිල් ගන්න ගියාම තවත් කෙනෙකුට ඉරියරයක් වෙන විදියට වැඩ ඉන්නවා නම් අන්න එතන සීලයක් කැඩිලා ඇයි යම්කිසි මිනිසෙකුගේ කයට වේදනාවක් සිතට වේදනාවක් දුකක් අපි නිර්මාණය කරලා හැමදාම යම්කිසි තැනක කෙනෙක් ඉන්නවා නම් ඒ තැන එයා මානසිකව මගේ කියලා අල්ලාගෙන ඉන්නවා නම් අපිකින් එතන වාඩි වුණාම මේ මිනිස්යාට එකක් වෙලා එයා කල්පනා කරන බලන්නකෝ ඒගොල්ලෝ හැමදාම සිල් ගන්න එන්නේත් නෑ එකපාරටම ඇවිල්ලා මගේ තැනේ වාඩි වෙලා මගේ තැනක් නැති වෙලා දැන් මට මෙතන ඉන්නත් බෑ වෙන තැනකට මං කැමතිත් නෑ බලන්න එයාගේ සීලය කැඩුනා නේද අපේ චර්යාව නිසා එයාගේ මානසිකත්වය වෙනස් වුණා නේද අපේ චර්යාව නිසා. එහෙනම් සෑම අවස්ථාවක් තුළම අපි කෙනෙකුගේ ඇඟේ හේතු වෙනකොට ඇඟේ වැද්දීගෙන යනකොට මිනිසියෙකුට කලබලයක් ඇති වෙන විදිහට අපේ චර්යාවල් වෙනස් කරනකොට ඒක තුළින් අපි වින්දනයක් ලැබුවට ඒක තුළින් මේ ලෝකයේ යම්කිසි ජීවියෙක් දුකට වේදනාවට කම්පණයටපත් වෙනවා එහෙනම් මේ දේවල් වෙන්නේ කොහොමද කියලා බලනකොට 80 නිසා තමයි මේක වෙන්නේ. එහෙනම් සෑම තප්පරයක් ගානේ සුවපත් භාවය, නිදුක් භාවය, නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා නම් අපට පුළුවන්කම තියෙනවා මේ සෑම අවස්ථාවක් තුළම 100න් ඉන්න. 100න් ඉන්න කෙනා මේ ලෝකයේ කවදාවත් කෙනෙකුට දුකක් ඇති වෙන විදියට ඇසිරෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා කවදාවත් නිවනට ප්‍රමාද වෙන්නේ මත් වෙන්නේ මේ සුරාමේරේ මජ්ජපමා දට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සික්ඛාපදය ගොඩාක් කාන්තා පක්ෂය ආරක්ෂා කරනවා. එහෙම කිව්වොත් ඒක ගොඩාක් වැරදි ප්‍රකාශයක්. මේ ලෝකයේ හැමෝම සුරාව පානය කරනවා පුදුජන ස්වභාවයෙන්. අනාගාමි ආර්ය ශ්‍රාවකයා වෙනකම්ම සුරාව පානය කරනවා මොකද්ද මේ සුරාව කියලා කියන්නේ තබෑරෙන් දෙන සුරා කියන නමින් හඳුන්වන එක නෙමෙයි මේක ආයතන අයතම ගන්න පුළුවන් සුරාවක් දැන් අපේ ලස්සන කාමයෙන් මත් වෙනකොට අන්න මත් වීම නිසා ඇතිවෙන්නේ මොනවද සුරාවක් රසකාමයේ කියලා කියන බත්තික වැඩිපුර දුන්නාම අපට ගන්න පුළුවන් ආහාර ග්‍රෑම් 300යි නමුත් කිලෝ එකක් විතර ආහාරයට ගත්තාම ඉට ගන්න බෑ ඇවිද ගන්න බෑ ඉඳ ගන්න බෑ කතා කර ගන්න බෑ දැන් මේකට කියන බත් මතය කියලා බලන්න මත් පැන් ගත්තාමත් මත් වෙනවා බත් වැඩි පුර ගත්තාමත් මත් වෙනවා කිරි බෝතලයක් විතර බීලා බලන්න මත් වෙනවා එහෙනම් මේ ආහාර පාන ඕනවට වඩා ගත්තාම එයා මත් වෙලා උඩුබෙලිය අතට වැටිලා කටවල් අරගෙන නිින්දට යනවා. ඇයි? එයාට ඉන්න බෑ ඒක ඉරියව්වක. එහෙනම් ශබ්දකාමෙන් ගොඩාක් මත් වුණාම එයාට ආස පොළව අමතක වෙලා, ගෙවල් දොරවල් අමතක වෙලා ඒමම ඉන්නවා සීවිකල් වෙලා. එයා මත් වෙලා ඒ වගේ තමයි මේ ස්පර්ශයටමත් උනාම නිවනක් මතක් වෙන්නේ ලබාපු මිනිසත් භවයේ වටිනාකමක් වැටහෙන්නේ අනේ මං ලබාපු මිනිසත් භවයේ මොනරි අඩුවක් හදන්න ඕනේ කියන එම අදහසක් පාළ වෙන්නේ පොඩි කට්ටිය ඇගේ එල්ලාගෙන ඕමම ඉන්නවා එයා පොට්ටබ්බේට එම නැත්නම් ස්පර්ශයට මත් වෙලා එහෙනම් මේ විදිහට මේ ආයතන අයතුලින්ම අපට සුරාව ගන්න පුළුවන් මේ කියන්නේ ලෝකෝත්තර ධර්මයක්. ඇත්තට මේක මත්පැන් කියන ඒ අර්ථයෙන් තුලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළසේක් නම් සුණාපරන්තේ දැන් කාන්තාරේ මත්පැන් නැහැ නේද? එතකොට මේ මිනිස්සු ඔක්කොම සුරාව ඉබේ සමාදි වෙන්න එපාය. එතන පංචිල් දෙන්න බෑ සතර සිල් දෙන්න ඕනේ හේතුව සුරාව දුන්නට වැඩක් නෑ. ඒක එතන නැත්තම් හැබෑරුන් නෑනේ. එහෙනම් මේ ධර්මය දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුස්ස ලෝක විතරක් නෙමෙයි. මේකේ තියෙන ඕනෑම පරිසරයක ඕනෑම දේශයක ඕනෑම අවස්ථාවක පංචිල් දෙන්න පුළුවන් මේක ලෝකෝත්තර එකක් මේක ආයතන අයට ගෝචර වෙන ධර්මයක් එහෙනම් නිවනට අප්‍රමාදව වැඩ කරන සෑම අවස්ථාවක් තුළම සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරන මේ භාවනා යෝගියාට තේරෙනවා මත්ෙන්ද මත්තම් ඕනේ ලස්සන දෙයක් දැකලා ඔක්කොම අමතක කරලා ඒකට සමවැදුනාම එතනක් මත් වෙනවා කැලෑවක තපස් වනයේක වාඩි වෙලා ඉඳගෙන අපි මේ කුරුල්ලන්ගේ ශබ්දවල තියෙන මීරිභාවයට සමවැදුනාම එතනත්මත් වෙනවා. කලාතුරකින් gederekin ලුණු ඇඹුල් ටිකක් අම්බුනාම අන්න ඒ ලුණු ඇඹුල් වලට අපි මත් වෙනවා. මම තාපසෙක් මම ගොඩාක් ಗುಣධර්ම වඩන කෙනෙක් මිනිස්සු මට පෑදෙනවා. ඇයි මම සංවරව බලා බලාගෙන ඇවිදිනවා. වචන දෙක තුනට වඩා කතා කරන්නේ නැහැ. මම භාවනා යෝගියෝ ඉන්නවා මට මිනිස්සු ගොඩාක් ආදරේ ගරු කරනවා මට අපොප්පත්තාන කරනවා මං ගොඩාක් ශ්‍රේෂ්ඨයි වටිනවායි කියන මේ මාන්නයට මත් වෙනවා මේ උඩඟුකමට මත් වෙනවා මේ ආංකාරයට මත් වෙනවා බලනකොට යා නිතරම මත්තන් බොබී තමයි ඉඳලා තින්නේ එහෙනම් මත්තන් බිබී කොහමද අපි මේ ලෝකයේ මිනිසියෙකුට කියන්නේ මං සුරාව ගත්තේ නැහැ කියලා මං ගැන වටිනාකමක් දීලා තියෙනවා නම් මම අනිත් අයට වඩා උගත් කියලා හිතනවා නම් මම අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨයි කියලා හිතනවා නම් මං ඉහළ කුලයක ඉපදුනා කියලා හිතනවා නම් දැන් මෙතන මත්වීමක් නැද්ද තියෙනවා එහෙනම් මේ වගේ අගුණ ධර්ම වලින් අපි මත් වෙලා අසත්පුරුෂ මට්ටමින් අපි මේ ලෝකේ නිතරම මත්පැම් බොමින් සිටිනවා චෛතසික වලින් එහෙනම් මේ මට දිහා බලනකොට ඒ භාවනා යෝගියාට තේරෙනවා මේ ලෝකයේ මම මේ ආයතන අයෙන් මත් වෙන හැම අවස්ථාවක් තුළම මම නිවනට ප්‍රමාද වෙනවා මගේ භවගාමි ජීවිතය දීර්ඝ වෙනවා මම සසරේ නැවත නැවත ඉපදෙන්න හේතු හදා ගන්නවා අන්න ඒ භාවනා යෝගියා නිතරම චිත්තානුපස්සනාවෙන් සීයෙන් ඉන්නවා එයාට තේරෙනවා මේ ලෝකේ අපි සෑම අවස්ථාවකම මේ ආයතන අය පිළිබඳව සියෙන් ඉන්න ඕනේ. කර්ම ඇදෙන්නේ මේ ආයතන අය තුලින්. අපිට කුසල් කරන්න බෑ ආයතන අය නැත්තම්. පින් කරන්න බෑ ආයතන අය නැත්තම්. ඒ වගේ තමයි අකුසල කර්ම පාප කර්ම කරන්නත් බෑ ආයතන අය නැත්තම් එහෙනම් අපට මේ කර්මය නිර්මාණය කරලා පූජා කරලා තියෙන්නේ මේ ආයතන අය නේද නාම රූපයන් එක්ක ගනුදෙනු කරලා ලෝභ දේශ මොහ රාග වෛර ඇති කරලා මේ සංසාරේ নানা ප්‍රකාර රූප ලබාගෙන නම් ලබාගෙන විවිධාකාර ජීවන රටාවල් වලට අපිපත් වෙලා මේ විඳින දුකට හේතුව අපි මේ ආයතන අයෙන් ලබාගත්තා වූ කර්මය එහෙනම් මේක මේ තාපසවරයාට තේරෙනවා මේ මෛත්‍රී භාවනා යෝගියාට තේරෙනවා ඒ ප්‍රත්‍යක්ෂ වෙනකොට යා දැන් දැනුම් තේරුම් වෙනවා මගේ ජීවිත කාලේ පවතින තාක්කල් මේ ලෝක සත්වයා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියන එක නිතරම සීතබාගෙන මම කතා කරනවා කෙනෙක් මගෙන් කතා කරලා ප්‍රශ්නයක් විමසුවොත් මම ඒකට උත්තරයක් දෙනවා නම් මම යා සුවපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙන්න උත්තරයක් දෙනවා පරිස්සමෙන්. එයාට කවදාවත් දුකක් ඇති වෙන්න රෝගී තත්ත්වයක් සුවපත් භාවයේ නැති වෙන්න කවදාවත් මම උත්තරේ දෙන්නේ නැහැ කියලා මේ උත්තරේ මෛත්‍රී භාවනාවට එකඟද මගේ ප්‍රතිපත්තියට එකඟද කියලා නිතරම විමසිලිමත්ව පරීක්ෂා කරලා බලලා උත්තර දෙනවා ඇසිරෙනවා කල්පනා කරනවා එහෙනම් මේ විදිහට මේ භාවනා යෝගියා සෑම අවස්ථාවකම 100ෙන් මේ මෛත්‍රී භාවනාව තුළ 100 වඩමින් එයා සෑම ගනුදෙනුවක්ම කරනකොට එයාට සිද්ධ වෙනවා නිවනට අප්‍රමාදව වැඩ කරන්න මේ ලෝකේ පංචකාමයන් වලින් නිදහස් වෙන්න අය ආකාරයෙන් එයා මත් වෙනවා මේ ලෝකේ ප්‍රමාද වෙනවා ඒකෙන් නිදහස් වෙන්න අන්න බලන්න සුරාමේරේ මජ්ජපමා දට්ටානා වේරමණී සිකාපදයේ සමාදි වෙනවා එහෙනම් අපි ඊතාවනේ තියා මේ භාවනාව අපි කරනකොට අපි තුලින් द्वේෂය අයින් වෙනවා මෛත්‍රිය ප්‍රගුණ වෙනවා අපි ගොඩාක් ගුණයාපත් වෙනවායි කියලා අපි නොදන්න දේවල් ගොඩාක් තියෙනවා. මේ මෛත්‍රී භාවනාව තුළින් අපි දැන් සිල් ගත්තා. එහෙනම් මේ සීලය තුළින් අපිට තේරුම් ගන්න පුළුවන්කම තිබුණා. ඒකාන්ත වශයෙන්ම මේ සීලය මම නිකම්ම ඉබේම සමාදි වුණා. එන මෛත්‍රී භාවනා ප්‍රගුණ කරන භාවනා යෝගියෙකුට කවදාවත් පංචිල් පද පහෙන් එකක්වත් කඩන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ පංචිල් පද පහ කැඩෙන්නේ නැති මේ උත්තමයා කවුද කියලා බලනකොට එයා මාර්ගඵලයකටපත් වෙලා. එහෙනම් මේ තරම් සියුම්ව මේ පංචිල් පද පහ රැගෙනවා නම් දැන් එයාගේ සීලයට මොකද්ද වෙලා තියෙන්නේ? එයා සීලය ආරක්ෂා කරන්නේ සීලය ආරක්ෂා වෙලා සීලය මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල පරිපූර්ණ වෙලා එහෙනම් මේ සීලය සම්පූර්ණම එයා තුලින් සමාධියටපත් වෙලා සමාධියටපත් වෙච්ච සීලය එයා තුල ප්‍රඥාවටපත් වෙනවා එහෙනම් මේ ලෝකයේ මිනිසුන්ට දුක් නොදී ජීවත් වීමේ ප්‍රඥාව එයාට පාළ වෙනවා ඥාන පහ ප්‍රඥාව කියලා කියන්නේ පංචමා භූත පඨවි ආපෝ තේජෝ ආයෝ ආකාශ කියන මේ භූත කොටාස වලින් ඇතිවෙන්නා වූ නිර්මාණය වෙන්නා වූ ප්‍රඥාව එම නැත්තම් අවබෝධ මට්ටම් පහ පංචින් වලින් කරන්නේ මේ පංච භූත වලට දුක් නොදී ජීවත් වීම මේ නාම රූප හැම දෙයක්ම ඇදිලා තියෙන්නේ භෞතික එහෙම නැත්නම් මානසික කියන මේ වස්තු හැම එකක්ම නිර්මාණය වෙලා තියෙන්නේ ජීවි නිර්මාණය වෙලා තියෙන්නේ මේ භූත කොටාස වලින් නේද? එහෙනම් මේ භූත කොටාස වලට දුක් නොදී ඉන්න වැඩපිළිවෙල තමයි තථාගතයන් වහන්සේ මේ පංචශීලයෙන් දේශනා කරන්නේ. මේක වටා ගන්නවා මේ භාවනා යෝගියා. එයා ඉස්සෙල්ලාම මොකවත් කළේ නැහැ නිකන් වාඩි වෙලා මම කාටවත් දුක් නොදී ජීවත් වෙන්න ඕනි අහිංසක විදිහට ජීවත් වෙන්න ඕනි කියලා සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියන සූත්‍රය තමයි ජප කළේ. එයා මේක නැවත නැවත සජ්ජායනා කරගෙන යනකොට කාලයක් කරගෙන යනකොට එයාට වැටුණා මට ඉස්සර වාගේ මිනිසුන්ට බයින්න බෑනේ. ඇයි මම මෛත්‍රී භාවනා වඩනවා? ඒ කියන්නේ එයා පරුසාවාච කතා කරන්නේ නැහැ කියන එක. මිනිසුන්ගේ දේවල් ඉස්සර වාගේ මට හොරකම් කරන්න බෑ අරගන්න බෑ බලත්කාරයෙන් උදුර ගන්න බෑ ඒක මම මෛත්‍රී භාවනා කරන නිසා මොකද ඒ කියන්නේ එයා දැන් අදින්නාදානිය රකින්නවා කියන එක ඉස්සර නම් ටිකක් තරහා ගියාම කලබල වෙනවා බනිනවා ගානවා මරු විකාරයෙන් මම මත් වෙනවා හැබැයි දැන් එහෙම වෙන්නේ මොනවා කිව්වත් මට ඉවසගෙන ඉන්න පුළුවන් ඒ කියන්නේ පානාතිපාතය රැකලා මොන හරි දෙයක් අතට ගත්තාම ඒක බෙදන්න හිතෙනවා. ඒ තරම් මෛත්‍රිය වැක්තිරෙනවා මට. මොන හරි දෙයක් තිබුණාම ඒක බෙදාගෙන කන්න හිතෙනවා. අනිත් අය ගැන හිතනවා මං සෑම මොහොතෙම ඒ අයටත් මේක ලැබෙන්න ඕනේ කියලා. මොකද්ද දැන් එයා රසකාමයේ විඳින්නේ නැහැ. එයා ඒක බෙදනවා. අත්තරිනවා. දන් දෙනවා. එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ දාන සීල භාවනා කියලා යම්කිසි කෙනෙක් භාවනා කරන්න නම් නිකන් ගිහිල්ලා එරමිනිය කොටාගෙන උජුම් කායම් වෙලා ඇත් දෙක පියාගෙන ඉස කෙලින් තියාගෙන වම් අතට උඩින් දකුණු අත තියාගෙන ඕම හිටියට භාවනාවක් වෙන්නේ නැහැ. එහෙම භාවනා කරපු දක්ෂයෙක් මේ ලෝකේ නැහැ. එහෙම කරන්න බෑ. සැකයක් තියෙනවා නම් අද ඉඳලා එරමිනිය ගොතාගෙන ඒ විදිහට තපස්වරේ වාර්ල වාඩි වෙලා භාවනා කරලා බලන්න භාවනා වැඩෙනවද කියලා එක තප්පරයක මේ පෘථිවි තරලය පුරාම මේ සිත දුවනවා අතීතයේ වෙච්ච සෑම දෙයක්ම මතකෙට ගෙනල්ලා අසුවලා මේම කළා අසුවල් දේ මේම වුණා මගේ ජීවිතේ මේ මේ දේවල් ලැබුණා මේ දේවල් අයිමි වුණා අර මිනිස්සු මට ද්‍රෝහි වුණා මේ මිනිස්සු නිසා මට නැති වුණා මේ මිනිස්සු මාව රිදෙව්වා. මට මේ දේවල් ගන්න තියෙනවා, මේ දේවල් ලැබෙන්න තියෙනවා, මගේ අයිතිය මෙච්චරක්. මේ දේවල් අර කට්ටිය කඩා වඩා ගත්තා. මේ විදිහට নানা ප්‍රකාර යුද්ධ දසමාර සේනාව තුලින් මේ චෛතසික කියන මේ පුණ්‍යකතේ අට ගන්නවා. සීතලක් දැනෙන්න බෑ සීතලට පොරවන්න හිතෙනවා අනේ මෙතන ඉඳලා බෑ දූවිලි වැඩි සීතල උලන් අමනවා දැන් වැස්සෙන්ඩ යනවා නිදාගත්තොත් ඒම සිටිවිලි රාශියක් විපදෙනවා. කුරුල්ලේ කෑ ගන්න බෑ. ඒ කුරුල්ලගේ කටබඳින්න මන්ත්‍ර කියන්න හිතෙනවා. ඒ කුරුල්ලට ගලක් ගාලා එලවන්න හිතෙනවා. ඒ කුරුල්ලගෙන් පඩි ගන්න හිතෙනවා. ඇයි මේ භාවනාව කඩනවා? එයා කඩපු භාවනාවක් නෑ. Taman විසින් කඩා ගන්නවා මිසක්. එහෙනම් මේ භාවනාව කියන එක අපට අපිට ඕන විදිහට වාඩි වෙලා ඇත් දෙක පියාගෙන පැය ගණන් මාස ගණන් හිටියට එහෙම භාවනාවක් වැඩෙන්නේ නැහැ. ඒකට අපි කියනවා නිකන් වාඩි වෙන්න පුරුදු වෙලා ආසන සමාධියකට කය උරු කරලා සිත මොකවත් වෙලා නැහැ. සිත ඒමමයි. එහෙනම් මේ භාවනාවට සිත නිවන්න ඕනේ නම් භාවනාව තුළින් සිත සංවර වෙන්න ඕන නම් ක්‍රියාකාරීත්වය අවම කරන්න ඕන නම් ඉස්සෙල්ලාම කැළඹිච්ච හේතු ටික හදන්න ඕනේ. කැළඹිච්ච හේතු තමයි සිල් නැතිකම. සීලයට හේතු තමයි මේ අල්ලාගෙන ඉන්නවා හැම දෙයක්ම මගේ කියලා. එහෙනම් මොනවද ඉස්සෙල්ලාම කරන්න ඕනේ භාවනා යෝගියා හැම දෙයක්ම අත්හරින්න ඕනේ, දන් දෙන්න ඕනේ. එහෙනම් දාණය සම්පූර්ණ වෙනකොට එයා තුළින් ලෝභ දේශ මොහ අයින් වෙනවා. ඇයි? අලෝභ අද්වේෂ අමෝහ ඇති වෙනවනේ. ද්වේෂේ නැත්තම් අපට කවදාවත් මේවා රැක ගන්න බෑ. ලෝභේ නැත්තම් මේවා එකතු කරන්න බෑ. යම්කිසි කෙනෙක් යමක් එකතු කරනවා නම් මේක මට ඕනේ, මේ මේ දේවල් ඕනේ, මෙච්චර ධනවත් වෙන්න ඕනේ, මගේ බැංකුවේ මෙච්චර සල්ලි තියෙන්න ඕනේ කියලා යම්කිසි කෙනෙක් අරමුණු හදාගෙන වේසෙනවා නම් ඒ කියන්නේ ලෝභය තියෙනවා. එච්චර මාංශ වෙලා එකතු කරන ධනය පැරගන්න දෙනවද නෑ ඒක රකින්නවා ජීවිතය පුදලා හරි අන්න द्वේෂයත් එයා වඩනවා ලෝභයයි ද්වේෂයයි තියෙනවා නම් එයා මුලා වෙච්ච කෙනෙක් මෝහයක් තියෙනවා එහෙනම් ලෝභ ද්වේෂ මෝහ තියෙනවා නම් පංචශීලයේ කැඩිලා ඒ කියන්නේ එයාට භාවනාවක් වෙන්නේ නෑ ඒකනේ භාවනා කරන්න ඉස්සෙල්ලාම සිල් ගන්න කියන්නේ සීලය සමාධි වෙන්නේ නැතුව අපට මොකවත් කරන්න බෑ සීලය සමාදි කරන්න ඉස්සලාම අපි දානේ දීලා ඉන්නෝනේ දාන සීල භාවනා කියන එක තමයි තථාගතයන් වහන්සේ මේ ලෝකෙට දේශනා කරන ධර්මය. එහෙනම් අපි අපගේ ජීවිතය තුළ භාවනා වඩන්න නම් අපි ඉස්සලාම හැම දෙයක්ම අත්හරින්න ඕනේ. මේ මෛත්‍රී භාවනාව තුළින් උපරිම ඵල නෙලන්නට මේ මෛත්‍රී භාවනාව අපගේ චරිතය බවට පත් කරන්න මේ මෛත්‍රී භාවනාව අපගේ නිර්වාණ පණිවිඩය බවට පත් කරන්න අපි මොනවද කළ යුත්තේ ඉස්සෙල්ලාම අපි සතු හැම දෙයක්ම අත්හරිනවා මේ කියන ධර්මය ගෙවල් දොරවල් යානවාන ඔක්කොම දන් දීලා අම්බලමෙකින් ඉන්න කියන එක නෙමෙයි මේ කියන්නේ හැම දෙයක්ම තිබුණට කමන්නේ භුක්ති විඳට කමන්නේ මනසින් ඒක තුල තියෙන බලාපොරොත්තුව අයිතිය අත්හැරලා විඳින්න හැමදේම දන් දීලා අම්බලමකින් හිටියාම දැන් ජීවත් වෙන්න ආය අම්බ කරන්න එපාය. අඳින්න ඇඳුම් ගන්න එපාය. ඉන්න වාලයක් හදන්න එපා. ඒ කියන්නේ මේවා අත්හැරලා අපිට මේවා දිනු කරන්න බෑ. ඒතුව ඉන්න හැම දෙයක්ම ඕනේ. අපි හැම දෙයක්ම දුකයි දුකයි කියලා අම්මා තාත්තා අතහැරලා, ගෙවල් දොරවල් අතහැරලා, බඩමුට්ටු සැප සම්පත් හැම එකක්ම අත්හැරලා පැවිදි භූමියට ඇතුළු වුණාට පස්සේ දැන් ඉන්න කුටියක් ඉල්ලන්නේ නැද්ද? ඒ කියන්නේ ගෙයක්නේ. මේකේ නම කුටිය වුණාට ඇත්තටම මේක ජී මට්ටමින් ගෙයක්. ඇඳුම් පැළඳුම් මේ විලාසිතා ලස්සන දේවල් එපා කියලා කිව්වට දැන් සිවුරු පිරිකර කියන්නේ ඇඳුම් නෙමෙයිද? එහෙනම් කන්න බොන්න කියලා වරලා අපි ගොඩාක් දේවල් වේස වුණා මාංශ වුණා සොයා සපයා ගත්තා දැන් දාණය ගිලම්පස කියලා ලබා ගන්නෙත් ඒක නෙමෙයිද? එහෙනම් හැම දෙයක්ම අපි අත්හැරියට ජීවත් වෙන්න මේ අනිවාර්යයෙන්ම මේ සිව්පසය කියන එක ඕනේ. ගියට වෙන වෙන නම් වලින් සිව්පසය හම්බෙනවා. පැවිද්දට සිව්පසය කියන නමින්ම හම්බෙනවා. එහෙනම් මේ කාරණා දෙකම එකයි. මේක නැතුව මිනිසෙකුට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ගයක් නැතුව ඇඳුමක් නැතුව කණ්ඩ බොණ්ඩ නැතුව මිනිස්සේ ජීවත් වුණා කියලා කිව්වොත් ඒක බොරුවක්. එහෙම එකකින් ජීවත් වෙන්නේ නැහැ. එහෙනම් අපි අත්තරින්න ඕනේ අපි ජීවත් වෙමින් ಗುಣධර්ම වඩමින් නිසා අත්තරිනවයි කියලා හැමදේම අත්තරලා අත්තරපු දේ අම්බ කරන්න නැවත මාන්සි වෙනවයි කියන්නේ ඒ අත් නොහැර ඉන්න කීට වඩා හොඳයි. එහෙනම් මේ දානේ කියලා කියනකොට අපි තේරුම් ගන්න ඕනේ කාරණාවක් තමයි අපි තරහට දන් දෙන්නේ අපි ලෝභයට දන් දෙන්නේ අපි අවබෝධයෙන් දන් දෙනවා. අයිතිය Tamange යටතේ තියෙද්දී අයිතිය අත්හැරලා පරිහරණය කරනවා හැම දෙයක්ම භුක්ති විඳිනවා බලාපොරොත්තුවක් නැහැ මගේ මටයි කියන ඒ අයිතිය අපි ළඟ නැහැ හැබැයි Taman ළඟ තමයි තියෙන්නේ අනේ පිටිසිටුතුමා ඒ තරම් පෝසත් වෙලා හිටියා හැබැයි මාර්ගඵලයකටපත් වෙලා විසාකාව ඒ තරම් පෝසත් වෙලා හිටියා සුද්ධෝදන රජුරෝ ඒ තරම් පෝසත් වෙලා රජකම ඉතියා. හැබැයි ඒගොල්ලෝ කවදාවත් ඒ වස්තු වලට අවුන්නේ හැබැයි අපි ළඟ එච්චර වස්තු නැහැ. නමුත් තියෙන්නේ පොඩ්ඩනම් ඒකට අපි අවු වෙලා ඒක බදාගෙන ඉන්නවා අත්තරින්න කැමති නැහැ. මේ ප්‍රශ්නය තමයි අපට මේ ලෝකයේ තියෙන දාන පාරමිතා පරිපූර්ණ වෙන්නේ නැති බාධාව. එහෙනම් අද ඉඳලා අපි සෑම දෙයක්ම මනසින් අත්තරිමු. ඒ බඩමුට්ටු ඒ මිනිස්සු ඉන්න තැන්වල හිටියද ඒ බඩමුට්ටු තියෙන තැන්වල තිබිච්චද අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒවා ඒ ඒ තැන්වල තියෙන්න ඇරලා අපි මනසින් අත්හැරලා නිදහස් වෙමු. ඒ ආකාරයෙන් අපි සෑම දෙයක්ම නිදහස් වෙලා දැන් අපි සිල් ගන්න ගියාම යාට දෙන්න සීලයක් නැහැ. ඇයි පානාතිපාතා කියනකොට අතුරු අත්තරියා නම් අතුරු කෙරේ තියෙන द्वේෂය අත්හැරියානම් කිසිම කෙනෙකුට හිංසා පීඩා කිරීමේ අදහස අත්හැරියානම් එයාට මොකටද පාණාතිපාතා? එයා මේ ලෝකේ ඔරකම් කරන අදහස අත්හැරියානම් කිසිම දෙයක් අනවශ්‍ය විදිහට කඩා වඩා ගන්න නැත්නම් අනුන් සතු දේවල් කරමින් තින ඡන්දයේ කැමැත්ත අයින් කළා නම් එයාට මොකටද අදින්නා දාණය? එහෙනම් අනිත් ශික්ෂාපදත් එහෙම නේද? එහෙනම් මේ භාවනා යෝගියා හැම දෙයක්ම අත්හැරියාම එයාට සිද්ධ වෙනවා ඉබේ පන්සිල් ගන්න. දැන් භාවනාවට ගිහින් වාඩි වුණාම අපට ඇති වෙන සිතිවිලි මොනවද? ලෝභ, දේශ, මෝහ. මෙච්චරනේ සිතිවිලි කියලා කියන්නේ වෙන මොකවත් නැහැ. අදණ්ඩ තින්නේ මේ තුනනේ. ලෝභය කියලා කියන්නේ මොනවද? අනුන්ගේ ප්‍රාණය උදුරා ගැනීමේ ලෝභය, පාණාතිපාතය. ලෝභය කියන්නේ මොනවද? අනුන්ගේ වස්තු පැර ගැනීමේ අදහස ලෝභය, අදින්නාදානය. අනුන්ගේ දේවල් අකමැත්තෙන් තුනත් අපි ඒක වින්දනය ලබනවා. කාමයේ සුමිච්ඡාචාරය කියන ලෝභය. සත්‍ය දේ සංගවාගෙන අසත්‍ය දේ කියලා වින්දනයක් ලැබීමේ ලෝභය, අදින්නාදානය. නිවනට ප්‍රමාද වෙලා මේ පංචකාමයන් වලට මත් වෙලා ඒ ජීවත් වෙන පංචකාම ලෝභය බලන්න සුරාමේරය. එහෙනම් මේ හැම පංචශීලයක් තුළම ලෝභයක් තියෙනවා. මිනිස්සෙගේ ජීවිතයට සත්වයේ ජීවිතයට ආදරයක් මොකවත් නැහැ. ද්වේෂය ඒ නිසා ප්‍රාණඝාත කරනවා. අනිත් මිනිස්සෙකුට අපේ ජීවිතයට වඩා ආදරේ නම් එයාගේ වස්තුවක් ගන්න ආදරේ නැති නිසා තරාව ද්වේෂය නිසා ඒ වස්තු විනාශ කරනවා පැර ගන්නවා එහෙනම් තවත් කෙනෙකුට අවනම්බුවක් ඇති වෙනවා අගෞරවයක් ඇති වෙනවා නින්දාවක් ඇති වෙනවා මගේ දෙමව්පියෝ නින්දාවටපත් වෙනවා මම මේ කරන වැඩේ නිසා සමාජයේ මං කොන් වෙනවා මේව මොකක්වත් මතක නැහැ ඒ තරාව ඒ ලෝභය නිසා ඇතිවෙච්ච තරාව නිසා අපි යමක් වින්දනය ලබනවා. සත්‍ය කිව්වම යාපත වෙනවා. එහෙම වෙන්න දීලා බෑ. අසත්‍ය කිව්වම අයාපතක් වෙනවා. එහෙනම් පලිගන්න අපි බොරු කියනවා. බලන්න මේ द्वේෂය සෑම ශික්ෂා පදයක් තුළම මූලාසනය අරගෙන මේ ලෝභය සෑම ශික්ෂා පදයක් තුළම මූලාසනය අරගෙන එහෙනම් මේ හැම එකක් තුළ මේ මත්වීමක් තියෙනවා, මෝහයක් තියෙනවා. ඇයි මුලා වෙලා? එහෙනම් මේ ලෝභ දේශ මොහ කියන මේ තුන තමයි මේ ලෝකේ විඥාණයට අටගන්න පුළුවන් සෑම චෛතසිකය. ඇයි මේ ලෝභ දේශ මොහ ඇදුවොත් නිවන් දකින්නවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ ඇදිලා තියෙන ආකාර තුනෙන්. ඒ තුන තමයි එක කාමසුකල්ලිකාන යෝගෝ අන්තා අත්තකලමතාන යෝගෝ අන්තා මජ්ක්‍ධිමා ප්‍රතිපදාන යෝගෝ අන්තා එනම් මේ ලෝකයේ අන්ත තුනක් පවතිනවා කාමසුකල්ලිකාන යෝගය කියලා කියන්නේ ලෝභය වින්දනය ගොඩාක් සැපවත් භාවයට පත්වීම අත්ත කියලා මතාන යෝගය කියලා කියන්නේ මේ ලෝකේ දුක එහෙම නැත්නම් द्वේෂය ගොඩාක් කරදර නිසා වේදනා පීඩා වලටපත් වීම. එහෙනම් මේ ලෝකේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාන යෝගෝ අන්තා කියලා කියන මේ දෙකටම අවුෙන්නේ නැතුව ඉන්න එක. එහෙනම් ඒ ආකාරයෙන්ම ඒ ක්‍රමවේදයටපත් වෙච්ච ධර්මතාවයන් තුනක් තමයි ලෝභ දේශ මොහ කාමයේ විඳිනවා ඒ විඳින බව චිත්තානුපස්සනාව නැත්තම් ඒ කාමසුකල්ලිකාන යෝගයට අපි නමක් කියනවා ලෝභය කියලා අත්ති කියලා මතාන යෝගයෙන් දුක් විඳිනකොට චිත්තානුපස්සනාව නැත්තම් එයා කරන හැම දෙය තුළින්ම ලෝක සත්‍යයේ සිතට කාට දුක් ලැබෙනවා නම් ඒකට අපි කියනවා द्वේෂය කියලා. මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳව අවබෝධය නැත්නම් චිත්තානුපස්සනාව නැත්නම් අපි ආයත කියනවා මෝහය මුලා වෙලා කියලා. එහෙනම් මේ විදිහට මේ ලෝකයේ අන්ත තුනක් තුලින් අකුසල මූල ධර්ම තුනක් මතුවලා තියෙනවා. මේ තුන මුල් වෙලා තමයි මේ සෑම චෛතසිකයක්ම නිර්මාණය වෙන්නේ. එහෙනම් මේ තුන හදන්න අපි මොනවද කරන්න ඕනේ? මේක ඇදෙන්න සිල් රකින්න ඕනේ. එහෙනම් මේ සිල් සමාධි වෙන්න මොනවද කරන්න ඕනේ? සිල් කැඩෙන්න හේතු හැම එකක්ම අත්හරින්න ඕනේ. එහෙනම් ඇලීම ගැටීම බැඳීම කියන මේ නාම රූප ධර්මයන් එක තියෙන මේ සම්බන්ධකම් ඔක්කොම කපා හරින්න ඕනේ. අර අපි දන්නවා ලණුවක් දෙපැත්තට හැදලා ගැට ගාලා තියලා ලණුව කැපුවාම දෙකම දෙපැත්තට යනවා. එහෙනම් ඒ විදිහට මේ ඇඳුම් පිළිබඳව, ගෙවල් දොරවල් පිළිබඳව, දරුව පිළිබඳව, වස්තු පිළිබඳව අපේ මානසිකත්වය පිළිබඳව වටිනාකම් ගෞරව පිළිබඳව තියෙනා වූ සියලුම බැඳීම් ටික අද මේ උදෑසන අපි කපා දමන්න ඕනේ. අපගේ ජීවිතය තුළ මේ ඇලීමයි ගැටීමයි අපි නැවතුවේ නැත්තම් අපිට දාණය පරිපූර්ණ වෙන්නේ දාණය කොච්චර දුන්නත් මේ දාණය පරිපූර්ණත්වයටපත් වෙන්නේ නැති ප්‍රධාන හේතුව අපි තාම අල්ලාගෙන ඉන්න නිසා දන් දෙන්නේ තාම දන් දීමේ අදහස තියෙන නිසා ඇයි අදහස තියෙන්නේ ලෝභය තාම පවතින නිසා ලෝභය අලෝභය බවට පත් කරපු කෙනෙක් මේ ලෝකේ දන් දෙනවද කියලා ඇහුවා මෙයා hina වෙලා කියන මොකටද දන් දෙන්නේ ලෝභය තිබුණාම ලෝභයේ කියන අසනීපය සනීප කරන්න තමයි ප්‍රතිකාර ලබන්නේ දානය කියන එක දීලා අලෝභය ප්‍රගුණ කිරීමේ අවශ්‍යතාවය තින්නේ ලෝභයේ කියන ඒ මානසික අසනීපය තිබුණාම මම ලෝභය අලෝභය කළා ඒ කියන්නේ එයා අත්තරියා ඔක්කොම අත්තරිනකොට අත්තරලා තියෙන දන් දීමේ අදාසත් අත්තරලා දානයත් අත්තරලා හැමදේම අත්තරලා නිදාසුනාම රාතෙක් කවදාවත් දන් දෙන්නේ නැහැ හේතුව රාතෙක් දානේ ආනිසංස බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒකේ එයාට කිසිම වැඩක් නැහැ. හේතුව රාත්‍රිකට කුසලෙන් වැඩකුත් නැහැ. අකුසලෙන් වැඩකුත් නැහැ. පව්පින් වලින් වැඩක් නැහැ. උන්වහන්සේ මේ ලෝකේ කිසිම අවස්ථාවක පාරමිතා පුරන්නේ හේතුව ඉවර කරලා නමුත් අපේ ජීවිතයේ ගත්තාම අපි සෑම දිනයකම පාරමිතා පුරනවා දාන පාරමිතා සීල පාරමිතා සමාධි පාරමිතා ප්‍රඥා පාරමිතා මෛත්‍රී පාරමිතා වීරිය පාරමිතා ඇයි මෙච්චර පුරන්නේ? ඒවා එකක්වත් පුරලා ඉවර නැති නිසා. ලෙඩෙක් බේත් ගන්නෙ මොකටද? අසනීපේ තියෙන නිසා. බේත් ඉවර කරලා බේත් බොන්නේ නැහැ. ඒ කියන්නේ යාගේ අසනීපය සනීප වෙලා. එහෙනම් අපේ ජීවිතයේ අසනීපයක් තියෙනවා ලෝභයකින් අසනීපය ඒ ලෝභයකින් අසනීපය අපට නිදාස් කරගන්න බෑ සනීප කරගන්න බෑ ඒකට අපි අවුරුදු 25ක් 30ක් 40ක් 50කට ප්‍රතිකාර ලබනවා දානය කියන ප්‍රතිකාරය එහෙනම් මෛත්‍රී භාවනා වඩන මේ භාවනා යෝගියා සියලු සත්වයේ සෝපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරනකොට මේක නැවත නැවත සජ්ජායනා කරනකොට මේ භාවනා යෝගියාට වැටහෙන ධර්මයක් එයාගේ ප්‍රඥාවට ගෝචර වෙන ධර්මයක් තමයි මේ පංචශීලයේ මා තුළ ඉබේම සමාධි වෙනවා මේ සමාධි වෙන්න තියෙන බාධා පරීක්ෂා කරලා බලනකොට තමයි යාට තේරෙන්නේ මේ ලෝභ දේශ මොහ නිසා තමයි පංචශීලයට බාධා ඇති වෙලා තියෙන්නේ මේ ලෝභ දේශ මොහ මූලාසනේ aran තින්නේ මේ සෑම බැඳීමක් තුළ බලාපොරොත්තුවක් තුළ එහෙනම් බලාපොරොත්තුව කියලා කියන්නේ ලෝභ දේශ මොහ බැඳීම කියන්නේ ලෝභ දේශ මොහ ගැටීම කියන්නේ ලෝභ දේශ මොහ. ඇයි අපි මිනිසෙක් එක්ක ගැටෙන්නේ? පරිගන්න තියෙන ලෝභය නිසා. එයාට රිදවන්න තියෙන द्वේෂයේ කැමැත්ත නිසා. එනම් මේ ලෝකයේ සෑම අවස්ථාවක් තුළම සිල් කැඩෙන්නේ අපි තුල මේ ඇලීමයි ගැටීමයි තියෙන නිසා. එහෙනම් ඒ දෙක නැවතුවාම ලෝභ දේශ මොහ නැති වෙනවා. ලෝභ දේශ මොහ නැති වෙනකොට ධාර්ණය පරිපූර්ණයි. ඒ කියන්නේ පංචශීලයේ සමාධි වෙනවා අපි තුල. එහෙනම් මෛත්‍රී භාවනාව තුළින් සිල් රකිමු. මෛත්‍රී භාවනාව තුළින් සිල් සමාධි වෙමු කියන අදහස අපට අද ඉඳලා ක්‍රියාත්මක කරවන්න පුළුවන් කමඨාණක් වශයෙන්. එහෙනම් මේ ලෝකේ දිහා බලලා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසේවා කියනකොට ඒ කියන්නේ අපි මෛත්‍රී භාවනා ප්‍රගුණ කරනවා සෑම මොහොතකම සිල් සමාධි වෙනවා විනයානුකූලව මේ චරිතය සීලවන්ත චරිතයක් බවට පත් කරනවා මේක විද්‍යාත්මකව දකින්න ඕනේ සෑම තප්පරයක් ගානේ අපි මේ කමඨාන වඩන්න ඕනේ සියලු සත්වයෝ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරනකොට අපි වෙන දේ නේද අපට ලැබෙන්නේ. අපි පොල් ගෙඩියක් දීලා දෙල් ගෙඩියක් බලාපොරොත්තු වුණාට දෙල් ගෙඩියක් ලැබෙන්නේ නැහැ. දීලා තින්නේ පොල් නම් ඒ කාන්ත වශයෙන්ම කර්මයේ පරිසම් දෙනකොට කොහෙන් හරි පොල් ගෙඩියක් තමයි අපට ලැබෙන්නේ. එහෙනම් මේ ලෝක සත්‍යයට නිදුක්භාවය ප්‍රාර්ථනා කරමින් නිදුක්භාවය පූජා කරන දානපතියාට මේ ලෝකේ හැමදාම නිදුක්භාවය ලැබෙනවා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය එයා තුලින් පරිපූර්ණ වෙනවා. එයා දුකෙන් නිදහස් වෙනවා. නිරෝගී වේවා නිරෝගී වේවා කියලා ලෝක සත්‍යයට හැමදාම පූජා කරනවා නම් ඒ දානපතියා ඉපදෙන සෑම භවයක් තුළම නිරෝගිමත් කයක් ලැබෙනවා දීර්ඝායුෂ ලැබෙනවා ඒක කිසිම කෙනෙකුට වළක්වන්න පුළුවන් කමක් නැහැ හේතුව දීලා තින්නේ ඒක අවුරුදු 160ක් වෙනකන් ජීවත් වෙනවා තථාගතයන් වහන්සේ ලෙඩ වෙනවා ඒ ඒ රාතන් වහන්සේ ලෙඩ වෙන්නේ නැහැ එහෙනම් මේ තරම් නිරෝගී භාවයක් ලැබෙන්න නිරෝගී භාවයේ මේ සසරේ අනන්ත අප්‍රමාණ පූජා කරලා එහෙනම් අපි සුවසේ ජීවත් වෙන්න නම් අපට මිනිසුන්ගෙන් ඉන්සා පීඩා කරදර නොලැබෙන්න නම් අපි සුවපත් භාවයේ පූජා කරන්න ඕනේ සෑම මොහොතක් ගානේ සුවපත්භාවය පූජා කරනවා නම් ඒ සුවපත්භාවයේ ආනිසංස අපි සුවපත් වෙනවා ගොඩාක් ප්‍රීතියෙන් සතුටෙන් සාමයෙන් නිදාසේ සතුටෙන් අපේ ජීවිතය ගත කරන්න පුළුවන් හේතු අපි දීලා තින්නේ ඒක ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ නිවන් දකිනවා හේතුව දකින දකින පුරා කෝම්බියාගේ ඉඳලා සෑම සත්වයක්ම නිවනෙන් සැනසෙත්වා කියලා කියනවනම් ඒකාන්ත වශයෙන්ම අපට නිවන ලැබෙනවා. එහෙනම් අපි මේ ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරගන්නට මේ ඊතුරු ආයුෂ කාලය තුළින් අපේ සංසාර විමුක්තිය සලස ගන්නට බලන්න මේ මෛත්‍රී භාවනාවේ මේ පුංචි පාඩේ අපට කොච්චර වැදගත් වුණාද මේක අපේ ජීවිතයේ කමඨාණක් කරගනිමු නිවන් පණිවිඩයක් කරගනිමු මේක නිර්වාණ මාර්ගයක් කරගනිමු. එහෙනම් අද ඉඳලා අපි දවස ගානේ සෑම පැයක් ගානේ විනාඩියක් ගානේ තප්පරයක් ගානේ අපේ ඇස්වලට ගෝචර වෙන සෑම නාම රූප වස්තුවකටම සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරමු. අපි භෞතික වස්තු අධ්‍යා බලලා අනේ මේක අයිතිකාරයක් කවුද දන්නේ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා කියනකොට අපේ වස්තුවක් බැරි වුණාම ඒක අද්දකින් අරගෙන මල් වට්ටියක් වාගේ මිනිස්සු පරිස්සම් කරනවා ඒක වරකම් කරන්න හිතෙන්නේ වංචා කරන්න හිතෙන්නේ පොලේ ගාලා කඩන්න හිතෙන්නේ කුණකොට විසි කරන්න හිතෙන්නේ අනේ කාගෙත් දන්නේ බැරි වෙලා කියලා පරිස්සම් කරනවා එන අපි තවත් අයගේ වස්තු වලට අනතුරු ආබාධ ඇති නොකරනවා නම් විනාශ නොකරනවා නම් අපේ වස්තු රැකෙනවා තවත් කෙනෙකුගේ මානසික ಗುಣධර්ම විනාශ නොකරනවා නම් අපේ ಗುಣධර්ම විනාශ වෙන්නේ නැතිව පරිස්සම් වෙලා ඒ ಗುಣධර්ම වඩා වඩා වැඩෙනවා. තවත් කෙනෙකුගේ සීලය කැඩෙන්න අපි ක්‍රියා නොකරනවා නම් අපේ සීලය ඉබේ රැකෙනවා. එහෙනම් අද ඉඳලා අපි සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය මේ ලෝක සත්‍යයට පූජා කරමු. අපි මේ ලෝකයේ උත්තරීතර දානපතියෙක් වෙමු. අන්න වේලාන බ්‍රාහ්මණයා අපි තුලින් එළියට එනවා. වේලාන බ්‍රාහ්මණයා එදා දන් දුන්නා. අද වේලාන බ්‍රාහ්මණයාට වඩා දන් දෙන්න පුළුවන්කම අපට ලැබිලා. එහෙනම් මොකවත් කරන්න වාඩි වෙලා මේ විශ්වේදියා බලාගෙන පුරා කෝම්බියාගේ ඉඳලා බලලා පෝසා ඒ පක්ෂියා ඉඳලා යන එන මිනිස්සු දිහා බලාගෙන සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා කියන එක ප්‍රාර්ථනා කරමු. ඒ ඈම විඥාණයකට මේක ප්‍රාර්ථනා කරනකොට මම මේ ලෝකයේ ඒකාන්ත වශයෙන්ම නිදුක් වෙලා නිරෝගී වෙලා සුවපත් වෙලා නිවනින් සැනසෙනවා සැනසෙනවාමයි. එහෙනම් බලන්න වාඩි වෙලා කුසල් කරන්න වාඩි වෙලා පින් කරන්න වාඩි වෙලා දන් දෙන්න වාඩි වෙලා සිල් සමාධි වෙන්න වාඩි වෙලා දස පාරමිතා පුරන්න වාඩි වෙලා කර්මය ඉවර කරන්න වාඩි වෙලා ප්‍රඥාවට සමවදින්න වාඩි වෙලා අපේ සංසාර විමුක්තියට මාර්ගය පාද ගන්න අපට අවස්ථාව ලැබිලා එහෙනම් හද ඉඳලා ඇවිදිනකොටත් ඉඳගෙන ඉන්නකොටත් වාඩි වෙලා ඉන්නකොටත් නිින්දෙන් ඉන්නකොටත් කල්පනා කරනකොටත් මේ සෑම ඉරියව්වක් තුළින්ම අපි මේ මෛත්‍රී භාවනා වඩමු සෑම තප්පරයක් ගන්න මේක වඩමු තථාගතයන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂයක් දුක් විඳලා අපට දේශනා කරපු මේ උත්තරීතර ධර්මයෙන් අපි වැඩක් ගනිමු අපි ලබාපු මිනිසත් භවය දුර්ලභ ගණේ භවයක් නැවත මේ මිනිසත් භවය අපට ලැබෙයිද කියලා අපට ස්ථිර වශයෙන් නිශ්චිත නැහැ. හේතුව අපි පුංචි කාලේ ඉඳලා ಗುಣධර්ම වඩලා නැහැ. පුංචි කාලේ ඉඳලා සිල් රැකලා නැහැ. සෑම ඉරියව්වක් තුළින්ම සිල් කැඩුනා. මම දුස්සීල වුණා මම පැවැත්මට ගියා. එහෙනම් පෙර භවයේ වැඩුවද පෙර භවයේ වැඩුණා නම් නිවන් යන කියානම් ඉපදෙන්න බෑ. එහෙනම් පෙර භවයේ වඩලා රාහත්ුන්නේ ඒ නිසා තමයි ඉපදිලා ඉන්නේ. එහෙනම් අදත් මෙතනත් මම රාත් වෙලා නැහැ කියන එක මම දන්නවා. එහෙනම් තාම කෙලෙස් පවතිනවා. තාම අපි තුල සිල් කැඩෙනවා. එහෙනම් අපේ తත්වය අපි අවංකවම තේරුම් ගමු නෑ නෑ මගේ සිල් කැඩෙන්නේ නෑ කියලා කියනවා නම් යම් කිසි කෙනෙක් ඒ කියන්නේ එයාගේ සිල් එතනම කරුණා. ඒ කියන්නේ එයා සීලවන්තයි කියලා ප්‍රසිද්ධ කරනකොට මනුෂ්‍ය ධර්ම උත්තරී මනුෂ්‍ය ධර්ම කියනවා. එයාගේ මාන්නේ එලි දෙලි දක්වනවා. ආහාරය උඩඟු එලි දක්වනවා. අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨයි කියලා එයා ප්‍රකාශයටපත් කරනවා. ඒ ටිකම ඇති ඒ ක්ලේශ ධර්මයන්ම ඇති එයාගේ කෝටියක් සංවර සීලෙ බිඳලා දමන්න. එහෙනම් සීලවන්ත ගුණවන්ත පුණ්‍ය මිනිස්සේ කවදාවත් මගේ සීලය ගැන ගුණය ගැන එළියට කියන්නේ උත්තරී මනුෂ්‍ය ධර්මය ප්‍රකාශයට කරන්නේ එහෙනම් අවංකවම අපේ අඩුපාඩු අපි තේරුම් ගනිමු අපි තුල කිසිම ගුණයක් ධර්මයක් වැඩිලා නැහැ වඩලා නැහැ කියන යථාර්ථපාත්කම අපි අදමු අද ඉඳලා මේ තප්පරේ ඉඳලාම අපි තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ සද්ධර්මය උන්වහන්සේගේ ධර්මය තුළින් අවබෝධ කරගත්තා වූ ආර්ය මහා සංඝ රත්නය කියන මේ තුනුරුවන් සරණ යමු මම හැමදාම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කිව්වට මම තුනුරුවන් සරණ ගියේ නෑ අද ඉඳලා මම තුනුරුවන් සරණ යමි මම අද ඉඳලා භාග්‍යතුන් වහන්සේගේ සරණාගතයෙක් වෙමි අදන් ඉඳලා මම යාචකයෙක් වෙමි. මම යටාත්පත් වෙලා මගේ අඩුපාඩු හදාගෙන මම සසර දුකෙන් එතර වීමට මේ මෛත්‍රී භාවනාව පුරුදු කරමි කියන එක අදිස්ථානයක් කරගන්න. එහෙනම් අපි අද උදෑසනම කමඨාණක් ලබා ගත්තා. නිවන් පණිවිඩයක් ශ්‍රවණය කරගත්තා. නිවන් මාර්ගයක් අවබෝධ කරගත්තා. ඒ තමයි සෑම තප්පරයක් ගානේ මම මේ ලෝක සත්‍යයට මෛත්‍රිය වඩනවා සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ නිර්වාණ සම්පත්‍ය මම අද ඉඳලා සෑම කෙනෙකුටම පූජා කරනවා අතුරා මිතුරා කියලා වෙනස් කරන්න එපා පුරා කුඹියා කියලා වෙනස් කරන්න එපා සෑම කෙනාගේම විඥානයේ එක හා සමානයි ආනන්දමේ කඩියෝ සක්විති රජවරු කියලා කියන තථාගතයන් වහන්සේගේ ප්‍රකාශය තුලින් අපට පේනවා මේ සෑම පුරා කුඹියාම මිනිස් වෙලා ඉඳලා කියන එක එහෙනම් අපි සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිවනින් සැනසෙත්වා කියන එක අපේ ಗುಣධර්මයේ කරගනිමු අපේ සීලය කරගනිමු අපේ භාවනාව කරගනිමු අපේ කමඨාන කරගනිමු මේ తත්පරයේ ඉඳලා අපේ ජීවිත කාලයේ අවසාන උස්ම එළනකම් මේක නැවත නැවත වඩමු කියලා අපි තථාගතයන් වහන්සේ ඉදිරියේ අපි පොරොන්දු වෙමු එහෙනම් මේ පාන්දර අපි ශ්‍රවණය කරපු මේ මෛත්‍රී භාවනාව මේ මෛත්‍රී භාවනාව තුළින් සීලය සමාධි වෙන පිළිවෙත අපි ශ්‍රවණය කරලා අවබෝධ කරගත්තා මේ ධර්ම දේශනාව මේ කමඨාන නිර්වාණ පණිවිඩය අප සියලු දෙනාටම මේ ලබාපු මිනිසත් භවය තුළ මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන අරියත් බෝධියෙන් පිරිණිවෙන්න ඒකාන්ත වශයෙන්ම මේ කමඨාන නිර්වාණ පණිවිඩයේ භාවනාව අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න.